අද අපි බලමු මහා මාළුන්ගේ සූත්‍රයේන හරිව වැදගත් ඉගැන්වීමක් ගැන. මේකෙදි කතාබහට ලක් වෙන්නේ අර පංච ඕරම් භාගයේ සංයෝජන. ඔව් ඒ කියන්නේ සසර බැඳීමට හේතු වන මූලික කෙලස් පහක් ඒ වගේන ඒවයින් මිදෙන විදිය හරි මේක දිගහැරෙන්නේ බුදුරජාණන් වහන්සේත් මාළුන්කිය පුත්ත තෙරුන් වහන්සේත් අතර වෙන සංවාදයක් විදිහට ඇත්තටම මේ සූත්‍රයේ විශේෂත්වය තමයි මේ සංයෝජන අපේ යටිහිතේ අර අනුසය වශයෙන් කොච්චර ගැඹුරට තියෙනවද කියලා පැහැදිලි කරන එක මතු පිටින් පේන දේ නෙවෙයි ඇත්ත తত্ত্বය. කතාව පටන් ගන්නෙ සවැත් නුවර චිත්තවනාරාමේදී. බුදුහාමුදුරෝ භික්ෂුන්ගිල් අහනවා. ඔව් අහනවා මම දේශනා කරපු පංච ඕරම් භාගයේ සංයෝජන මතක තියාගෙන දින්නේ කියලා. එතකොටම මලුන්ගේ පුත්ත හාමුදුරෝ ඉදිරිපත් වෙලා කියනවා එසේ ස්වාමිනී මම ඒව මතක තියාගෙන ඉන්නවා කියලා. හ්ම්. එතකොට බුදුරජාණන් වහන්සේ අහනවා හොඳයි කොහොමද මතක තියාගෙන ඉන්නේ? මලුන්ගේ පුත්ත තෙරුන් ඒ පහ නම් කරනව නේද? ඔව්. සක්කාය දිට්ඨිය ඒ කියන්නේ මම මගේ කියලා මේ ශරීරයේ සිත ගැන වැරදියට හිතන එක. හරි. ඊළඟට පලියට නිවන් දකි කියලා හිතාගෙන ඒවයි එල්ලීගෙන ඉන්න එක. හ්ම්. හරි. තව දෙකයි. කාම ඡන්දය. කාම වස්තුන්ට තියෙන දැඩි ආශාව, තණ්හාව. අන්තිමට ව්‍යාපාදය. අනිත්තර ගැන තරහ, ద్వේෂය. ඔන්න ඕක තමයි පහ. හැබැයි බුදුහාඳුරතෙන් නවතින්නේ ඩෑ නේද? නෑ. උන්වහන්සේ අහනවා මාළුන්ගේ පුත්ත මම ওই විදිහට කාටද දේශනා කළේ කියලා ඔයා මතක තියාගෙන ඉන්නේ කියලා කියන්නේ මාළුන්ගේ පුත්ත තෙරුන් තීරුම් ගත්ත විදිහ ගැන ප්‍රශ්න කරනවා. ආ ඒකම අර අන්‍යාගමික පිරිවැජියන් ගැනත් කියනවා නේද? ඕ මතක් කරනවා මේකට අන්‍යාගමික පිරිවැජියන් ලදරු උපමාවකින් දොස් කියන්න පුළුවන් යඩුවක් කියන්න පුළුවන් කියලා. හ්ම් ඒක ටිකක් ගැඹුරු කාරණයක්. ඕ ඊටාමසියම් බුදුහාමුදුරුවෝ පැහැදිලි කරනවා අලුත ඉපදෙන උඩු අතර නිදාගෙන ඉන්න බිලින්දෙක් ගැන හිතන්නකෝ. හරි. එයාට සක්කාය කියලා මම කියලා හැඟීමක්වත් නැහෙනි. නෑ නෑ. එහෙමනම් එයාට කොහොමද සක්කාය දිට්ඨියක් දකට ගැන මතු පිටට ඇවිල්ලා ඇති වෙන්නේ? වෙන්න බෑ. ඒ වගේමයි ධර්මය ගැන දන්නේ නැති නිසා විචිකිච්ඡාවක් එන්නේ නෑ. සීලය ගැන දන්නේ නැති නිසා සීලබ්බත පරාමාසයක් එන්නේ නැහැ. එතකොට කාමය සත්‍යය ගැන ඒත් එහෙමයි. කාමය ගැන හැඟීමක් නැති නිසා කාමච්ඡන්දයත් සත්වයන් ගැන හැඟීමක් නැති නිසා ව්‍යාපාදියත් ඒ වෙලාවේ මතු පිටින් පේන්න නැහැ. ආ. එතකොට කියන්නේ ලදරුවන් තුල මේ කෙලෙස් මුලින්ම නැහැ කියන එකද? නෑ නෑ එතන තමයි අර වැඩගත්ම කාරණාව තියෙන්නේ. බුදුහාමුදුරුවෝ පෙන්වා දෙනවා. ඒ කෙලෙස් ප්‍රකටව පේන්න නැති වුණාට ඒවා අනුසය වශයෙන් අනුසය වශයෙන් ඕ ඒ කියන්නේ යටිසිතේ සැඟවිලා නිදාන්ගතව පවතින ස්වභාවයක් විදිහට. ගැඹුරු මූලයන් වගේ සුදුසු පරිසරයක් හේතුවක් ලැබුණම ඒක මතුවෙනවා. ඒ ලදරුව තුලත් ඒ අනුසය තියෙනවා. හ්ම්. ඒ කියන්නේ කෙලෙස් නැති කරන එක මතු පිටින් කරන දෙයක් නෙවෙයි. හරිම ගැඹුරුයි. අනිවාර්යෙන්ම මේ පැහැදිලි කිරීමෙන් පස්සේ තමයි ආයුෂ්මත් ආනන්ද තෙරුන් ඉල්ලා සිටින්නේ. ආ උන්වහන්සේ ඉල්ලනවා බුදුරජාණන් වහන්සේගෙන්ම මේ ගැන තව විස්තර කරන්න කියලා. නේද? ඔව් භාග්‍යතුන් වහන්සේ දැන් තමයි මේ පංච ඕරම් භාගිය සංයෝජන ගැන දේශනා කරන්න සුදුසුම කාලය භික්ෂුන් අහගෙනදී මතක තියාගන්නේ කියලා ආරාධනා කරනවා. හරි. එතකොට භාග්‍යවතුන් වහන්සේ කොහොමද පැහැදිලි කරන්නේ අර දෙකොටසක් ගැන කියනවා නේද? ඔව්. උන්වහන්සේ පැහැදිලි කරනවා අශ්‍රතවත් පෘ탁ජනයා ගැන. ඒ කියන්නේ ආර්ය ධර්මය අහලා නැති, ඒ ගැන දන්නේ නැති, හික්මිලා නැති සාමාන්‍ය පුද්ගලයා. එයාට මොකද වෙන්නේ? එයා තුල මේ සංයෝජන පහ සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස, කාම රාගය, කාම ඡන්දයට සමානයි මෙතන. ව්‍යාපාදය මේවා තදින් බැඳිලා තියෙනවා. එයා දන්නෙත් නෑ මේවයි මිදින විදියක්. ඕව තමයි ඕරම් භාගයේ සංයෝජන. හරි. එතකොට අනිත් කෙනා? අනිත් කෙනා තමයි ශ්‍රතවත් ආර්ය ශ්‍රාවකයා. ධර්මය අහලා තියෙන, දන්න, හික්මුණු කෙනා. එයා මේ සංයෝජන වලින් යටපත් වෙන්නේ නැතුව ඉන්නවා. එයා දන්නවා මේවෙන් මිදෙන විදිය. කොහොමද මිදෙන්නේ? අර අනුසයත් එක්කමද? ඔව්, ඒක තමයි වැදගත්. එයා ඒ මිදෙන මාර්ගය දන්න නිසා අර යටිසිතේ තියෙන අනුසයත් එක්කම මුලින්ම උදුරලා දානවා. ඉතින් කොහොමද ඒක කරන්නේ? ඒකට මාර්ගයක් තියෙන්න එපයි ප්‍රතිපදාවක්. අනිවාර්යෙන්ම. ඒකට තමයි ප්‍රතිපදාව අවශ්‍ය. ඒක පැහැදිලි කරන්න බුදුහාමුදුරුවෝ ගස් උපමාවක් ගෙනෝ. අහා ගස් උපමාව. හරියට අරටුවක් තියෙන ලොකු ගහක් හිතන්නකෝ. ඒකේ පොත්තයි එලෙයයි, ඒ කියන්නේ අර මතු පිට ලී කොටසයි කපන්නේ නැතුව කෙලින්ම අරටුව කපන්න බෑ නේද? බෑ තමයි. අන්න ඒ වගේ මේ සංයෝජන ප්‍රහාණය කරන ප්‍රතිපදාව මාර්ගය අනුගමනය කරන්නේ නැතුව මේ කෙලෙස් මුලින්ම උදුරන්න බෑ. එතකොට අනිත් පැත්ත. අනිත් පැත්ත තමයි පොත්තයි එලයි කැපුවොත්. එතකොට අරටුව කපන්න පුළුවන්. ඒ වගේ ප්‍රතිපදාව අනුගමනය කරොත් මේ සංයෝජන ප්‍රහාණය කරන්න පුළුවන්. ඒක හරිම පැහැදිලි. ඒකම තව උපමාවක් තියෙනව නේද අර උත්සාහය ගැන කියවෙන ගඟක් ගැන. ඔව් ඔව්. පිරිලා ඉතිරිලා සැඩපාරක් තියෙන ගඟක් හිතන්න ඉවුරගාව ඉඳන්නම් කපුටෙකුට වුණත් වතුර ටිකක් බොන්න පුළුවන්. ඒත් ඒ දඟ තරණය තරණින් ඒ ගොඩගන්න හැමෝටම බෑ. හිතන්නකෝ හරිම දුර්වල කෙනෙක්. එයාට බෑ අර සැඩපහරත් එක්ක ඔට්ටු වෙලා ඒ ගොඩ වෙන්න. බුදුහාමුදුරුවෝ කියනවා අන්න ඒ වගේ තමයි සක්කාය නිරෝධය ගැන මේ මම කියන හැඟීම නැති කිරීම ගැන ධර්මීය දේශනා කරනකොට සමහරුන්ගේ හිතේකට බහින්නේ නැහැ. පැහැදෙන්නේ නැහැ. පිහිටන්නේ නැහැ. මිදෙන්නේ නැහැ. ඒ අය අර දුර්වල පුද්ගලයා වගේ. ඒ දුර්ශක්තිමත් කෙනා. ශක්තිමත් කෙනෙක් ඉන්නවනම් එයාට පුළුවන් අතපය හයියෙන් ගහලා බාහුව බලයෙන් අර සැඩපහර පීනලයි ගොඩ වෙන්න. අන්න ඒ වගේ සක්කාය නිරෝධය ගැන ධර්මය අහනකොට කාගේ හරි හිතේකට බහිනවනම් හිත පැහැදෙනවනම් ඒකේ හිත පිහිටනවනම් ඒ තුලින් මිදෙනවනම් එයා අර ශක්තිමත් පුද්ගලයා වගේ. ඒ කියන්නේ උත්සාහයයි ඒ වගේම ඒ දහම් කරුණු තේරුම් ගන්න හිතට දාගන්න තියෙන හැකියාවයි දෙකම වැදගත්. අනිවාර්යෙන්ම ඉතින් මේ ටික කිව්වට පස්සේ තමයි අහන්නේ එහෙනම් මොකද්ද මේ ප්‍රතිපදාව? මේ සංයෝජන උදුරලා දාන මාර්ගය මොකද්ද? ඕ මොකද්ද මාර්ගය? සූත්‍රය විස්තර වෙන විදිහට. මාර්ගයේ පටන් ගන්නේ හිත එකඟ කර ගැනීමෙන්, සමාධියෙන්. බුදුහාමුදුරුව විස්තර කරනවා කාමයන්ගෙන් අකුසල ධර්මයන්ගෙන් හිත වෙන් කරගෙන විතක්ක ਵਿਚාර සහිත විවේකයෙන් හටගත්ත ප්‍රීතිය සුවේ තියෙන ප්‍රථම ධානයේ වගේ සමාධි තත්වයකට හිතපත් කරගන්නවා. හරි හිත එකඟ කරගත්තා ඊට පස්සේ ඊට පස්සේ තමයි වැදගත්ම දේ. ඒ එකඟ වුණු සමාධිමත් හිතින් තමන්ගෙම අත්දැකීම දිහා බලනවා. ඒ කියන්නේ මේ රූපය, වේදනාව, සංජාව, සංස්කාර, විඥාණය කියන පංචස්කන්ධය දිහා. කොහොමද බලන්නේ? විදර්ශනානුවණෙන් බලන්නේ. ඒ කියන්නේ මේ ඔක්කොම අනිත්‍යයි, නිතරම වෙනස් වෙනවා. වෙනස් වෙන නිසාම දුක් සහිතයි. ඒ වගේම මේක ඇතුලේ ස්ථිර හරයක් තියෙන මම කියලා ආත්මයක් කියලා දෙයක් නැහැ. අනත්තයි කියලා ප්‍රඥාවෙන් දකිනවා. නිකන් ලෙඩක්, gediyak හුලක් වගේ දකිනවා කියලාත් කියනවා නේද? ඔව්. ඒ වගේ දුක් සහිත, තමන්ගේ අයිති නැති අසාර දෙයක් විදිහට දකිනවා. මෙහෙමනේ ස්කන්ධයන්ගේ ඇත්ත ස්වභාවය දැකලා ඒවයින් හිත මුදව ගන්නවා. මුදවගෙන කොහටද යොමු කරන්නේ? යොමු කරන්නේ නිවනට. ඒ කියන්නේ සියලු සංස්කාරයන්ගේ සංසිඳීම, සියලු කෙලෙස්, විශේෂයෙන් තණ්හාව නැති කිරීම, ඒ ශාන්ත ප්‍රණීත නිවනට හිත පිහිටුව ගන්නවා. හරිම පැහැදිලි. මේ මාර්ගයේ යනකොට ලැබෙන ප්‍රතිඵලය මොකක්ද? ප්‍රතිඵල දෙකක් යන කෙනෝ එකක් තමයි මෙහෙම විදර්ශනා වඩලා ආශ්‍රව ඔක්කොම ක්ෂය කරලා කෙලෙස් සම්පූර්ණයෙන්ම නැති කරලා රහත් භාවයට පත් වෙන්න පුළුවන්. ඒ තමයි ඉහළම ප්‍රතිඵලය. ඔව්. හැබැයි එහෙම රහත් වෙන්න බැරි වුණත්, කියන්නේ ආශ්‍රවක්ෂය නොවුණත් ධර්මයට තියෙන ඇල්ම නිසා ඒකට කියන ධම්මරාගය කියලා සහ මේ මුල් සංයෝජන පහ ඕරම් භාගීය සංයෝජන ක්ෂය වෙලා තියෙන නිසා මොකද වෙන්නේ? එයා මරණින් මතු ඕපපාතිකව සුද්ධාවාස කියන බ්‍රහ්ම ලෝකවල උපදිනෝ. එහි ඉපදිලා ආයෙත් කවදාවත් මේ කාම ලෝකයට ඉන්නේ නැහැ. එහෙදීම පිරිණිවන් පානවා. ඒ தത്വෙට කියනවා අනාගාමී කියලා. ඒ කියන්නේ මේ මාර්ගේ වැරදුන්නේ නැහැ. අනිවාර්යයෙන්ම සසරෙන් එතර වීමක් තියනවා. අනිවාර්යයෙන්ම වැදගත්ම දේ තමයි මේ විදර්ශනා මාර්ගයේ යන්න පුළුවන් ප්‍රථම ධානයේ ඉඳලා විතරක් නෙවෙයි. ආ එහෙමද? ඔව්. දෙවෙනි, තුන්වෙනි, හතරවෙනි ධානවලට සමවැදිලාත් මේ විදිහටම ස්කන්ධ දිහා විදර්ශනා නුවණින් බලලා අර ප්‍රතිඵල ලබන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි අරූපාවචර සමාපatti තියෙන්නේ ආකාසානං ඡායතනය, විඥානං ඡායතනය, ආකින්චින්ඥායතනය ඒ සමාපත්තිවලට සමවැදිලත් ඒ සමාපatti ස්වභාවයත් අනිත් ස්කන්ධත් අනිත්‍ය දුක්ඛ අනාත්ත වශයෙන් මෙනෙහි කරලා නිවනට හිත යොමු කරලා රහත් වෙන්න හෝ අනාගාමි වෙන්න පුළුවන්. ඒ කියන්නේ සමාධියේ කුමන මට්ටමක හිටියත් එතන ඉඳන් විදර්ශනාවට යොමු වෙලා විමුක්තිය ලබන්න දොරටුවක් විවෘතයි. හරියටම හරි. ඒක තමයි බුදුදහමේ මාර්ගයේ තියෙන පුළුල් බව. හරිම පැහැදිලි. දැන් සූත්‍රයේ අවසානයේදී කිට්ටු වෙනකොට ආනන්ද හාමුදුරුවෝ තව ප්‍රශ්නයක් අහනෝ නේද? ඔව්. උන්වහන්සේ අහනවා ස්වාමිනි මේ විමුක්තියට මාර්ගය මේකනම් ඇයි සමහර භික්ෂුන් වහන්සේලා චේතෝ විමුක්තිය ලබනවා කියලත් තවත් සමහරු ප්‍රඥා විමුක්තිය ලබනවා කියලත් කියන්නේ ඒ දෙකක් තියෙන්නේ ඇයි කියලා. හ්ම්. ඒකත් හොඳ ප්‍රශ්නයක්. ඔව්. ඒකට බුදුරජාණන් වහන්සේ දෙන පිළිතුර හරිම සංක්ෂිප්තයි, ඒ වගේම ගැඹුරුයි. උන්වහන්සේ කියනවා ආනන්ද ඒ භික්ෂූන් තුල පවතින ඉන්ද්‍රිය ධර්මයන්ගේ වෙනස්කම නිසා කියලා. ඉන්ද්‍රිය ධර්මවල වෙනස්කම. ඒ කියන්නේ ඒ කියන්නේ ශ්‍රද්ධාව, වීරිය, සතිය, සමාධිය, ප්‍රඥාව කියන බලවේග පහ, ඉන්ද්‍රිය පහ එක එක්කෙනා තුල වැඩි තියෙන ප්‍රමාණය, ඒවායේ සමබරතාවය වෙනස් වෙන්න පුරා. ඒ වෙනස තමයි කෙනෙක් සමාධිය මුල් කරගෙන චේතෝ විමුක්තියට බර වෙන්නත් තව කෙනෙක් ප්‍රඥාව මුල් කරගෙන ප්‍රඥා විමුක්තියට බර වෙන්නත් පුරවන් වෙන්නේ. ආ, ඒකේ මාර්ගය එක වුණත් ඒ ඒකේ යන කෙනාගේ ස්වභාවය යනවා අත්දැකීම නැත්නම් විමුක්තිය ස්වરૂපේ පොඩ වෙනස් වෙන්න පුළුවන්. ඔව් ඒ වගේ අදහසක් තමයි එතන තියෙන්නේ. ඒක ඇත්තටම තවදුරටත් හිතන්න ඕන කාරණයක්. එහෙනම් මේ මුළු සාකච්ඡාවෙම අපිට පැහැදිලි වෙනවා පංච ඕරම්භාගීය සංයෝජන කියන්නේ මතු පිටින් බෑනවට වඩා හුඟක් ගැඹුරින් අනුසය වශයෙන් අපේ යටිසිතේ තියෙන සසර ගමන දික් කරන බලවත් කෙලස් කොටාශයක් කිය. ඇත්තම ඒවායේ ස්වභාවය, ඒ වගේම ඒවා නැතිකරන්න තියෙන පැහැදිලි මාර්ගය, අර ප්‍රතිපදාව බුදුරජාණන් වහන්සේ හරිම පැහැදිලිව උපමා එහෙමත් යොදාගෙන දේශනා කරලා තියෙනවා. උත්සාහයේ වදගත්කම අර ගඟ තරණය කරන උපමාවෙන් වගේ ඒකත් හොඳටම පැහැදිලි කළා. ඔව්. ඒ වගේම අර අන්තිමට ආපු කාරණය ඉන්ද්‍රිය ධර්මවල වෙනස අනුව විමුක්තිය ස්වභාවයත් වෙනස් වෙන්න පුළුවන් කියන එක ඒක මේ මාර්ගයේ යන අයට තමන් ගැනම හිතන්න, තමන්ගේ ශක්තියින් දුර්වලතා හඳුන ගන්න පොළඹවනවා. ඇත්තටම සූත්‍රයේ අන්තිමට කියනවා ආයුෂ්පත් ආනන්ද තෙරුන් වගේම අනිත් භික්ෂූන් වහන්සේලාත් මේ දේශනාව අහලා හරිම සතුටු වුණා කියලා. ඔව්, එච්චර ගැඹුරු පැහැදිලි දේශනාවක් ඇහුවම සතුටු වෙන්න එක අහන්න දෙයක් නෙමෙයි. ඉතින් අද දවසේ මේ වගේ ගැඹුරු කරුණු සාකච්ඡා කරන්න අපිත් එක්ක එකතු වුණාට බොහොම ස්තුතියි. මාත් සතුටු වෙනවා මේ කාරණා ගැන කතා කරන්න ලැබීම ගැන. සාදු සාදු සාදු